දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවට මුල පුරමු ලිඛිත ප්‍රශ්න වලින් අපි මුල්ලිකොටකින් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දින විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 28ක් ලැබිලා තියෙනවා ඒක රික්වෙස්ට් එකකුත් එක්ක ප්‍රශ්න දෙක දෙකයි රික්වෙස්ට් එකයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඊයේ කවියෙන් පටන් ගන්නද නැත්නම් ඉවර කරන්න වෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ පින්බිමට මම ආධුනිකයෙක් නේ. පර්යංකයේදී සමිඳුගේ කමට හන්න බා කරගෙන ගොසින් තරමක් සිත මට්ටු කළා. සිත විසිරීම ඉඳ හිට ඇති වෙනවා බලා. වීර්යවත්ව මම හිත යමි ඉදිරියම බලා. ලනු පැදුරේ දීඳ හිට පිට පනින සිත වැලි මළුවේ දිහැම විට තැන්පත් ඇත සමිඳුනි මට නිසි පිළිතුරු ලැබෙනු ඇත මෙය පවසන්නේ ගුරුවරියකි සංගීත සමිඳුන් කරන මෙහෙයට ණයගෙතිය අපි දෙන කමටහන් පිළිපැද ණයගෙදමු අපි බුදු හිමි කිය වගේ ගොස් මේ හිමි සසරේ පතන බෝධියෙන් හිමි සැනසේ නිවනේ ගරු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. පළවෙනි කවිය ආයෙ කියන්න. පර්යංකයේදී සමිඳු සටහන් ලබා කරගෙන ගොසින් තරමක් සිත මට්ටු කළා සිත විසිරීම හිඳ හිට ඇති වෙනවා බලා වීර්යවත්ව මම යමි ඉදිරියම බලා Dear Bante During walking meditation I observe the rhythmic nature of walking each step the body moves forward and backward I reflected on the precepts regarding dancing and compare the two. Dancing is complex, walking is repetitive and predictable. Dancing also involves music and instruments. I found myself sustaining a rhythm during walking out of experience rather than attachment. How does one differentiate between ධම්මානුසති and mere intellect, intellectualization. Budu Saranai. The intellectualization is the sickness. Dhammanupassana is a healing. So therefore, anyone who is going for intellectualize will end up with mental distractions and diseases. Whenever Dhamma happens, it's a healing. So therefore, you have to understand whenever the tension arises, it is because of reflection. So contemplation and meditation, you have to understand. Meditation is something happening. Contemplation is something you do. So very difficult to discern. Good question, but you have to practice long to understand the difference. Dear Most Venerable Bhante, after, after a few days of listening and contemplating your Dhamma talks, a strong sense of unease has set in that all my plans and projects in the world are nothing but the frothing of an ignorant and deluded self, and serve nothing but conceit and further self-obsession. This sense has become quite painful other than being mindful. Do you have any advice? Whenever you become mindful for the first time, four signs, four symptoms. First thing is irritation you start to feel special kind of irritation because everything is being observed, there's no escape. Second thing is self-accusation. I understand oneself, myself is a fool. Third one is uh, self-accusation, uh, find fault with others. Do you think because of the climate, because of the other people, not the problem happens. And the last one is the pedantic nature. You expect everything to happen perfect. So these four signs indicate your mindfulness is inaction, irritation, self-accusation, finding fault with others and pedantic nature. So therefore at the beginning, mindfulness is kind of a friction, kind of a resistance, kind of a constrainment. But after a while, if you can go through it, then only it will become a friendly endowment and a blessing like so therefore, keep on, going, keep on going, think, thinking or knowing, not thinking, knowing. This irritation means now I am mindful. So appreciate the mindfulness rather than the irritation and the disheartening nature. Later, mindfulness is sets in with the positive qualities. And at the beginning, it appears like, like astringent, bitter, and uh, sour taste slowly, slowly you will understand yourself, you will understand the nature, you will understand the reality, then the mind will be mature enough. Tiruvan Saranai, Most Venerable Bhante, I live overseas and could you Bhante please tell me how can I refer any future queries? Any future? Queries. Oh, any queries. email address. Will you Bhante be coming to Melbourne this year? Mm, this is also, last year I went there Next year also definitely uh, December, yes, December month, I'll be there. So you can listen to talks and the question and answers to MixLR. And if you get the membership, it's a free. Whenever broadcast happen, they will come and remind you. And you can just passive listen, passively listen to it. Or otherwise you can send a message to also, also but not direct uh, talking just like Skype. Or otherwise email. So if you are connected to the Keysborough Temple in uh, Melbourne, all of them knows. And they are connecting us in each Saturday. We have a telephone conversation for one hour discussion. So this is how we keep the relationship specifically with the Melbourne. So otherwise ask Molly Goddess, she will give my email address. ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පර්යංකට ගොස් මද වේලාවකින් හුස්ම රැල්ල කෙරෙහි ඉබේම හිත පිහිටයි. නාස්පුඩු වලින් හුස්ම ඉහළ යන හැටිත් උදරය පිම්බෙන හැකිලෙන ස්වභාවයත් මනාව දකිමි. එසේ හිඳින අතරම සිත අරමුණෙන් පිටට යන හැටිත් එවිට මා ගැස්සී ගොස් නැවත හුස්ම අවධානය નિરાයාසයෙන්ම පැමිණෙන හැටිත් දකිමි. වෙනදාට වඩා බොහෝ වේලාවක් වරහන් ඇතුළේ විනාඩි 30ක් නොකඩවා කිසිදු වේදනාවකින් තොරව පර්යංක භාවනාවේ හිඳීමට මට දැන් හැකිය. ඉඳ හිට විටක හිත සිතුවිලි හඹා ගියමුත් අවට ඇසෙන කිසිදු ශබ්දයකට දැන් සිත නොයයි. ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට සිතිවිලි වලින් බලෙන් සිත මුදවා ගන්නට නොයා ඉමි. හිත වෙනදාට වඩා කීකරු බවක් පර්යංක භාවනාව දැන් මට බාධාවකින් තොරව කිරීමට හැකියවීමත් අපමණ සතුටකි. පර්යංකයේදී ඝන අන්ධකාර ස්වභාවයක් දැකීමෙන් මම ගැස්සී ගියෙමි. ඒ මොහොතකට මුහුණ දීමට මා ශක්තිමත් නොවි ඇතිවග පසක් විය. ස්වාමින් වහන්ස භාවනාවේ අඩුපාඩු වැරදි ඇතොත් මා නිවැරදි කරනසේක්වා. ඔය එළවෙලවා ගියොත් තමයි ඒක තමයි හැමදේනම කරන්නේ එකයි. ඒ තාක්කල් භාවනා සිද්ධ වෙන්නේ කොටිම්ම කියනවා නම් සක්මන් කරන තාක්කල් සක්මන් භාවනා වෙන්නේ ඉබේ සක්මන වෙන තැනට යනකොට තමයි ඔන්න භාවනා පටන් අරගන්නේ. හුස්ම ගන්නා තාකල් භාවනාව නැහැ. හුස්ම ඉබේ වැටෙන්න ගන්න ගියාම තමයි භාවනාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඉගෙන ගන්න ගොඩාක් කල් යනවා. ඒක මේ කෙල්ල පිටිපස්සේ යනකොටත් එහෙමයි කියලා මං ඉගෙනගෙන තියෙනවා. යන්නකම් ගණන් උස්සන. ලේන්සු දෙනවා, චොක්ලට් දෙනවා. ඉතින් අනම්මනම් තෙල්ලගෙන මොකක්වත් නැහැ. කරබනේ ඉන්නකොට මේ පිටිපස්සේ න එක නෙවෙයි දෙන්නේ තුන්දෙනෙක් යනවා. ඉතින් හැබැයි ওই කලාව මං ඉගෙන ගන්නකොට වයස ගිහිල්ලා වඩ නැත්නම් මාත් මේ පුතු වෙන්න නින්ද හම්බෙන්නේ නැහැ මට. කොහොම හරි ඒක තමයි ලෝකෙ පුරාම තියෙන්නේ මොකක් හරි අභාගන යන්න ගියොත් ඒක හරියන්නේ නැහැ කරවන හිටපන් ඉතින් ඉන්න බැරි කමනේ තියෙන්නේ විශේෂයෙන්ම බෞද්ධයාට භාවනා හරියන්නේම නැහැ මොකද හේතුව තටමන වැඩි ඉතින් අපි දන්නවනේ බබෙක් හම්බෙන්න තටමැව්වට බබෙක් හම්බෙන්නේ නැහැ කියලා බඩේ බබෙක් කින්දෙපයි නිකන් මුල්ලකට ගිහලා හයියෙන් තටම තටම හිටියට ළමයි හම්බෙන්නේ නැහැ ඒ තටමන්නත් කියන බබා එළියට එන්න හදනකොට තටමන්නවානේ කියලා තටමන වැඩක් නැහැ ඉතින් ඒ නිසා ඒක කිව්වට කවදාවත් කවුරුත් අහන්නේ නැහැ. ඔක්කොමලා කියන්නේ මේ ඉක්මනට දුවලා ගිහිල්ලා මට නිවන් දකින්න හම්බෙයි කියලා. ඉතින් ඒ නිසා ඒක පුරුදු වෙච්ච දවසේ මේක ඉබේ වෙන එකක් කියලා කිව්වට මෙලෝ කෙනෙක් අහන්නේ නැහැ. ඉතින් එතකොට ඒකේන අවුරුදු ගාණක් භවනා කරලා කරලා කරලා තමයි ඉගෙන ගන්නෙ මේක සිබේ සිද්ධ වෙන එක. ඉතින් ඒ නිසා ඒක ඉගෙන ගත්තට පස්සේ එයාට කැඩෙන්නේ නැහැ භවනා ඊට පස්සේ කවදාවත් කැඩෙන්නේ නැහැ. ඊට පිට යනවා කියන්නේත් භවනාව. එතකොට හොයන්න වෙන්නේ කොහේද භාවනා කැඩෙන්නේ කියලා. කැඩෙන්න තැනක් නැහැ. ඉස්සෙල්ලා බලන්න භාවනා හැදෙන්නේ කොහේද කියලා. අන්තිමට බලනකොට කැඩෙන්නේ කොහේද කියලා බැලුවොත් භාවනා කියන වචන අයින් කරන සතිය කියන ගන්න කැඩෙන්නේ නැහැ. ඉතින් එතෙන් ආවට පස්සේ තේන බුද්ධෝත්පාද කාලය කියන්නේ මේකයි manussත්ව ප්‍රතිලාභය කියන්නේ මේකයි ක්ෂණ සම්පatti කියන්නේ මේකයි කල්යාණ මිත්‍රාසි කියන්නේ මේකයි කියලා තේරෙනවා. හැබැයි එතකොට ඉතින් අර සෑහෙන කාලයක් ගිහිල්ලා නිසා ආධුනිකයට අවාසියට තමයි මේක තියෙන්නේ. නමුත් දිගට කරන එක නෑ හැමදාම තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මේ පුණ්‍යවන්ත ස්ථානයට ආධිනිකව ආ අයෙක්මි. මේ දින කීපය තුල භාවනාවේදී මෙන්ම ජීවත්ව සිටින හැම විටම සතිය පවත්වා ගැනීම කෙසේ කළ යුතුද කියා අවබෝධයක් ලබා ගැනීමට හැකියවීම වාසනාවකි. පින්වත් ස්වාමීනි, සක්මන් භාවනාවේදී සතිය පවත්වාගත යුත්තේ පතුල් පිළිබඳව පමණක්ද? නමනවා, ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි සිහිය තබා ගන්නා විට මේක හරියට පටිච්ච සමුප්පාදය වගේද කියාත් සිතට එනවා. තව දුරටත් උකුල් ඇටේනුත් නැමෙනවා. දණ හිසෙනුත් නැමෙනවා. වල්ලු කරෙනුත් නැමෙනවා. ඇඟිලි වලිනුත් නැමෙනවා. යන මේවාද දකිනවා. තව දුරටත් පාදයේ තබනවා, ඔසනවා, යන්න, මැරෙනවා, උපදිනවා වගේ නේද කියාත් සිතෙනවා. මේ කිසිම විටකදී පාදයෙන් පිට සිහිය ගමන් කරන්නේ නැහැ. ශබ්ද ඇසුණත් මනස ඒ දෙසට යොමු වුණත් ඒවා ඔහි ඇහුණාවයි කියා සක්මනේ සිත පිහිටවනවා. ආනාපාන සතිය වඩන විට විනාඩි 10කින් 15කින් පමණ ඇතැම් විට ශරීරයේ පිච්චෙනවා වගේ ඊටාම ප්‍රබල රස්නයක් ඇවිත් දාඩිය වතුර වාගේ ගලනවා. ඒ දිහා බලාගෙන ඉන්න විට ටික වේලාවකින් එය නැතුව යනවා. මූණේ ඇඟ තුල කුඩා කුමින් අනින්නාක් මෙන්ද සමහර තැන් අලියනවා වගේද දැනෙනවා. එහෙත් ඒවා ටික වේලාවකදී නැතුව යනවා. නැවත ආනාපානය බලනවා. සිසිල් හුස්ම ඇතුළට යන ඒ හා සමාන තරමක් උණුසුම් ප්‍රාශ්වාස රැල්ල පිට වෙනවා. දෙකම එක වගේ කුඩා වේගන යනවා. හරියට නිව්ටන්ගේ න්‍යාය වගේ. නිව්ටන්ට පෙර බුදුන් වහන්සේ මේ සොයාගත්සේක. සමබර වෙලා නොදැනී ගිහින් කර්මස්ථානයේ පමණක් දැනෙන විට ක්‍රියා ප්‍රතික්‍රියා මුකුත් නැහැ. බලය බිඳුවයි. නිහඬයි සැනසීමයි. එහෙත් ටික වේලාවකින් ස්වල්ප වශයෙන් නැවත දැනෙන්න ගන්නවා. ස්වාමින් වහන්සේ මට දැන් සතිය තේරෙනවා. අනවශ්‍ය දේ අත්හරිමි. මීට දින දෙක තුනකට පෙර ආනාපාන සති භාවනාවේදී මතකයට නැගී මට බලවත් වේදනා දුන් මගේ දොස්තර පුතාගේ මරණය ගැන ඔබ වහන්සේ දැනුවත් කළ අවස්ථාවේදී ඔබ වහන්සේ මගේ පුතායයි සිතා ගන්නා ලෙස මට වදාළසේක. සමාවන සේක්වා. ඔබ වහන්සේද කුමන අවස්ථාවකදී හෝ අපවත් වී වදාරනු ඇත. එහෙනම් ආත්තේ බලහන් ඉන්නේ මේ කරදර ඉවර වෙන්නේ කවද්ද කියලා. එදාට ඊට ඉතලා ඔය අම්මත් මැරෙනවා ඔය තාත්තත් මැරෙනවා කවුද දන්නේ? වයස අවුරුදු 96ක්ව බණ පොතේ බණ පොත් කියවමින් දිනපතා තුන්වරක් මල් පහන් දාන්නේ පූජා කරමින් බුදු ගුණ භාවනාව මෛත්‍රී භාවනාව වඩමින් සිටින මගේ මෑණියන් වහන්සේද මට භාවනාවට යන්නම කියා මා දිරිගැන්වුව. ඇයද කොයි මොහොතේ හෝ මරණයට පත්වනු ඇත. ෂුවර් නැක්කේ මොන බලන්න නැතුව කේදැයි නේ. කේන්දරේ බලන්න නැතුව කේදැයි මට නස්සත්තරේ හරියට පිටලා දෙන්නේ. මැරෙනවා මැරෙනවා. සමහර විට ඊට පෙරද මාමිය යනු ඇත. <laughs> ලෝවැඩ සංගරාවේ පණමෙන් තනාග පිණු බිඳු වැන්නේ පිනනම් පණනම් තනාග පිණු බිඳු වැන්නේ පිනනම් නොපමාව කරගන්නේ යන කවිය සිහිපත් වේ. මම දැන් සිත පාලනය කර ගතිමි. ඔබ වහන්සේ මහෝෂධ පඬිතුමා වැනියයි මට සිතේ. අපගේ කලණ මිතුරු ඔබ වහන්සේ නිදුක් නිරෝගීව තව තවත් ලෝකයට වැඩසලසමින් යහතින් වැජබේවා. පතන බෝධි බෝධියකින් නිවන් සුව ලබා ගනිත්වා. අප කරන කුසල්ද අනුමෝදන් වේවා. පෙරමුණේ සිටමින් අපට මඟ පෙන්වන මුල්ලිගොඩ කරුණා ගුණැති මහත්මියටද නිවන් සුවය අත් වේවා. ඉක්මන් භවයකදීම තෙරුවන් සරණයි. අපට තව තවත් අවවාද අනුශාසනා ලැබේවා. මේ කාට හරි කියන්න පුළුවන් නම් මට දැන් සතිය තේරුණා කියලා ෂුවර් තේරිලා නැහැ. සතිය එහෙම ධර්මයක්. කවදාකවත් ඒක කෙලපැමිණෙන්න බැරි එකක්. හැමදාම ඉගෙන ගන්නවා. සතුටක් තියෙනවා. ඊට වැඩිය දන්නවයි කියලා. නමුත් සතිය වැඩි ඉවරනකොට මමෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා තාම දැන් නැහැ මේ අන්තම් වෙන්දට වැඩි දන්නවා කියන සතුටින් අපි ඉදිරියට යනවා. හොඳයි ස්වාමීන් වහන්සේ මේ අඩාඩනේ හිතේ පුතා ගැන දැන් මෙච්චර තාපේක ලොකු දෙයක් කියලා. නේද මම පුතෙක් කියලා නේද ඒ නිසා පුතෙක් හම්බෙලා ඉන්නේ. බොරුව යම්මලා කියන්නේ. අවසර ස්වාමින් වහන්සේ ඊයේ බණ අසා සිටියා ට පසු මගේ අත්දැකීම් මෙසේ ලිවීමට සිත්විය. පර්යංකයේ ඉඳගෙන සිට නාසය අග ඇති හුස්මට හිත යෙදී තිබියදී ශබ්ද වාහිනියක සින්දු ඇසුනි. මුලදී ඇසුණු ගී මම නොදන්නා බැවින් ඒ දෙසට හිත නොගියේය. ඒත් මා අසා ඇති සින්දුවලදී හිත වේගයෙන් ඒ කරා ඇදී ගියේය. හිත ගිය බව මම දැනගතිමි. ආපසු හිඳගෙන සිටිනා ඉරියව්වට හිතගෙන ආවෙමි. කකුල් වලට පොළවෙන් දැනෙන තදගතිය නිසා හිඳගෙන සිටිනා බව දැනගතිමි. හුස්ම රැල්ල දැනෙන්නට පටන් ගනුනි. හිත පිට ගිය සහ ආපසු ගැනීම අතර ඇති අසුරු සැනක කාලයේදී මනසේ මහා අරගලයක් පැවතිනි. එක් අතකින් සින්දුව අසන්න කියන විට අනිත් පසින් භාවනා කරන්න හිත ආපසු ගෙන එන්න කියා කියයි. ඒ සමගම හිතේ දුකක් සහ අසන්තෝෂයක්ද පැන නැගිනි. හඳුනා ගැනීම කිරීම නිසා නිසා මා විසින්ම ඇති කරගත් මේ දුක දැකීම ගැන සතුටක්ද ඇතිවිය. ඔබ වහන්සේ කියනා පරිදි ඉල්ලාගෙන කෑවා වගේ සිතුනි. නැවත අලුත්ම භාවනා යෝගියෙකුසේ ප්‍රීතියෙන් පර්යංකයට ගොස් හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ඒ පැහැදිලිවම ඊළඟන කෑමක්. නමුත් මරණ මොහොතේදී සූදානම් නැතුව යනවට වැඩිය දැන් මේක කරගෙන ගියොත් අපි මරණයට සූදානමක් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක අසාධ්‍ය ලයක් ඇති වෙලාවේ මරණ වේලාවේදී ඔය කරන අභ්‍යාසයේ Tamanට පීඨාදාර වෙනවා. පර්යංක භාවනාව. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින උදේ වරුවේ භාවනාවේදී නිතර නිතර අතීත වර්තමාන අනාගත වශයෙන් නොඑක් නොඑක් සිතිවිලි ගලා එන්නට පටන් ගත් නිසා සතිය පිහිටවාගත නොහැකි විය. නමුත් ඒ හැම අවස්ථාවකම මගේ මූල කර්මස්ථානයේ අහකට ගියා නොවේද සිතා නැවත නැවතත් සතිය පිහිටුවා ගැනීමට උත්සාහ කළෙමි. නැවත තුන තුනට භාවනාවේදී මගේ සිත නොකොඩවාම මූල කර්මස්ථානයම පිහිටාගත හැකි විය. කිසිම සිතුවිල්ලක් ආවේ නැත. ඔය අතර මගේ දකුණු පාදයේ සුලැඟිල්ල රිදෙන්ට වී එය කකුලේ වලලු කර දක්වා ගොස් දැඩි වේදනාවක් ඇති විය. එසේම ඒ පැත්තේ තට්ටම්ම ප්‍රදේශයේද වේදනාවක් ඇති විය. මා විසින් ඒ වේදනාව සංසිදේවා සංසිදේවා කියා සිතින් ටික වේලාවක් මෙනෙහි කරන විට වේදනාව නැති විය. තට්ටම ප්‍රදේශයේ වේදනාව අඩු නොවන නිසා කකුල් ටිකක් දික්කොට ඒ ගමන්ව නැවතත් නවාගෙන භාවනා කළෙමි. නැවත වම්හුර උරහිස ගැසෙන්නට විය. ඒ සමගම ඒ පැත්තේ මුහුණේ පෙදෙසේද හිරිවැටෙන්නට විය. නමුත් සිත සතියෙන් යුක්ත විය. භාවනාවේදී විමසිලිමත් වීම අද මට සතුටක් විය. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. වේදනාවක් ආපුවාම මේක දුර වේවා කියන මෙනෙහි කිරීමට වඩා වේදනාවේ ස්වභාවය මේක කොහොමද සද්දකින් වෙනස් වෙන්නේ මේක කොහොමද හිතවිල්ලකින් වෙනස් වෙන්නේ මේක කොහොමද මූල කර්මස්ථානයෙන් වෙනස් වෙන්නේ කියන ස්වභාවය දකින්නොත් ඔය දකින්නවා නම් ඔයිටත් වැඩි වටිනවා ඒ නැති වේවා කියලා මෙනෙහි කරනට අනිවාර්යයෙන්ම ද්වේෂයෙන් මෙනෙහි කරන්න නිසා පුළුවන් තරම් ඒක තේරුම් ගන්න ද්වේෂ කරන්නේ නැතුව වේදනාවේ ස්වභාවය අඳුර ගන්න උත්සාහ කරනවා නම් ඒක ධර්මය ඉගෙන ගැනීමට ඇති හැටි දැන ගැනීමට හොඳ උදව්වක් වෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලුයි මලුව අමදා වම දකුණ දීප වටක් එහාට මෙහාට වේගයෙන් සක්මනේ යෙදී සිටියෙමි කළු කුඩා කුහුඹුවෙක් සුදු ලොකු සමනල තටු කැබැල්ලක් ඔසවාගෙන සෙමින් ඉදිරියට යයි නිරීක්ෂණය කර পায় ඔසවනවා තබනවා කමන කමටහනට සිහිය තැබුවෙමි වැලිවල රළු සුමට බවද උණුසුම් සිසිල් බවද ඇලෙන ගැලෙන බවද අද්දුටිමි. නැවත කුහුඹු රැලක් කකුල් රාශියක් ඇති පණුවෙක් වෙන සතෙකු පණ පිටින් ගුලකට ඇදගෙන යයි. වෙනදාමෙන් පණ බේරන්ට තරම් සිතක් පහළ වූයේ නැත. ආහාර දාමේ හැටි ඔහුම තමයි කියා සිත සිතා නැවත කමටහනට වෙත සිහිය පිහිටුවෙමි. බෝධි මළුවේ ඇති ඇති ඇති බඩකුවේ හිඳගැතෙමි. ආසද පොළවද උස ගස්ද මිටි ගස්ද නොදුටු කුමීන්ද නොඇසූ සතුන්ගේ ශබ්දද නොදුටු තුරුලිය වැල්ද සිහියෙන් යුතුව අත්විඳෙමි. හරිම චමත්කාරය. නිස්සරණ වනයේට දීර්ඝායස සිතින් සිහියෙන් පැතුෙමි. ඒ වාට ඇලුනේ නැත. ලනුපැදුරේ සක්මන විනෝද ජනකය. එහි රටාව තුල পায় කෙලින්ද දෙපසටද තබමින් ආපස්සටද තබමින් වේගයෙන් සෙමින් සිහියෙන් සක්මන් කළෙමි. එහි රළු බවද සිසිල් උණුසුම් බවද අත්විඳෙමි. පර්යංක භාවනාව. පහසුවට හිඳගෙන දෑස් පියාගෙන in out ආනාපාන සිහියෙන් යුතුව සුලන් රැල්ලේ දිග කෙටි බවද උණුසුම් සීතල බවද පිම්බීම හැකිලීමද චංචල නිශ්චල බවද හොඳින් අද්දුටුවෙමි. නොඑක් වර්ණයන් දැක්කද මායාවල්සේ දැක ගනිමින් දැනගනිමින් මූල කමටහන වෙත සිහිය පිහිටවමි. සිහින් සිනිදු සුදු මීදුමක තනි වෙමි. නිහඬය, කෙලෙස් නැත, ශාන්තය, ප්‍රණීතය, ඔහි හිඳිමි. දැස් හැරියෙමි. එකවරම පෑන්ට්‍රි එකෙහි ඇති ඇටසැකිලි රූ සටහන මතක් විය. එහි හරිමැදින් ඉරක් ඇඳ තිබුණි. ඉරගසා ඇති සැටියෙන්ම සිතින් මා එය දෙකඩ කළෙමි. අවිද්‍යාව වරහන් ඇතුලේ පියා, තණ්හාව වරහන් ඇතුලේ මව විසින් මම කුණුප 32කින් නිර්මාණ වී ඇත. ඇතුලේ කතා කරන දෙදෙනාද ඔවුන්මයයි සිත් හැඟුනි. තණ්හාව හා අවිද්‍යාව. මම මායාගේ ඇමට හසු වූවද මම දැන් මෙතන සිටිමි. මම සිහියෙන් සිහිය සිහියෙන් සතිය සත් සතිය පවත්වමි. මන්ද මට සාපේක්ෂව සියල්ලම සිදුවන නිසාය. සබාධාමට ආදරය කරමි. ඔබ සැම සියලු දෙනාම ස්වාමින් වහන්සේ හඳුන්වා දුන් SMS ක්‍රමය අනුගමනය කරමින් දුර්ලභව ලැබූ මනුෂ්‍යභාවයේ සුවපත් වේවායි ගෝර සසර ගමනින් එතර වේවා. ගරු ස්වාමින් වහන්සේගේද ඒ සද්ධර්ම දේශනා සියලු ලෝවැසියන්ට ඇසේවා. පැතිරේවා පිහිටත්වා. ඔබ වහන්සේට මේ භවයේදීම පිරි නිවන් නිවීම වේවා සාදු සාදු සාදු ත්වන් සරණයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට අවසරයි ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ හුස්ම ඉහළ පහළ ගැනීම. පර්යංක භාවනාව. නිවසේදී පර්යංකේදීත් නිස්සරණේදීත් ඇති වූ බෙල්ලේ හා දෑත්වල වේදනාවට ඔබ වහන්සේගේ කමඨහන් උපදෙස් වලින් පසුව මාහට පර්යංකේදී වෙනදාට වඩා වැඩි වේලාවක් වේදනාවට සිත යොදමින් සතිමත්ව පර්යංකය අවසන් කිරීමට හැකි විය. ඉදිරියට යෑමට ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව අද දිනේ සිට පටන්ගත් වම් පාදයේ තනින් තන හටගන්නා වේදනාව වරින් වර පැමිණේ. සිත පාදයට ගනිමින් සතිමත්ම සක්මනේ වැඩි වේලාවක් රැඳෙමි. දකුණු පාදයේ ලනුපැදුරේ හෝ වැලි පොළවේ හෝ දැනෙන ස්වභාවය අඩුය. දකුණු පාදයට වේදනාවක් හෝ නොදැනේ. පය දෙකකට වඩා වැඩි වේලාවක් සක්මනේ සිත පිට යන්න නොදී සිටිය හැකිය. සුදුසු කමඨහනක් උපදේශත් දෙනු මැනවි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ පිණිස මේ සියලු කුසල් හේතු වේවා. ප්‍රියංකා මොල්ලිගොඩ මැතිණියටද තව තවත් මෙවැනි සාසනික කටයුතු කිරීමට මේ කුසල් හේතු වාසනා වේවා. හිත අරමුණට ගිය වෙලාවේ අඩු ගානේ අරමුණේ එක ලක්ෂණයක්වත් එක ආකාරයක්වත් දැක ගන්න උත්සාහ කරේ නැත්නම් ඔයිට වඩා ගොඩක් කල් යනවා භාවනා තේරුම් ගන්න. ඒ නිසා අරමුණට යන්නේ කලාතුරකින් ගිය හැම වෙලාවෙම අරමුණේ අඩු ගන්න එක ලක්ෂණයක්, එක සටහනක්, එක ආකාරයක්වත් දැක් ගන්න උත්සාහ කරන්න. ඒක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පහත ඇත්තේ ඊයේ පර්යංක භාවනාවේ ලද අත්දැකීමයි. මාහට අනුකම්පාවෙන් පුහුණුව ඉදිරියට පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. නාසිකා නාසිකා අග්‍රයට සිහිය තබා ගැනීමෙන් ඇරඹී භාවනාව හුස්ම සිහින් වනතුරුම පැවැත්විය හැකි විය. ඒ වන විටත් අවටින් යම් යම් ශබ්ද ඇසුණත් එයින් බාධාාවක් නොවිනි. ශබ්ද ඇසෙන විටම ඒ මොනවාදයි හඳුනන බවක් දැනුනි. ශබ්දය හඳුනා ගැනීමට වෙනම ඒ ගැන සිතිය යුතුව නොතිබිනි. මිනිත්තු 45ක් පමණයි සිතන මුළු භාවනා කාලය තුලදීම සිත දෙවරක් පමණක් අරමුණින් පිට ගිය බවක් අත්දැක්කා. එහෙත් ඒ බාහිර සිතුවිල්ලක් හෝ වෙනයම් දෙයක් නිසාදයි පැහැදිලි නැත. ඒ ගැන ඇත්තේ යම් හිදසක් වැනි හැඟීමකි. භාවනා අරමුණෙන් ඉවත් වීම වහා හඳුනාගත් අතර ෂණයකින් වහා අරමුණේ සිත පීඩවිය හැකි විය. හුස්ම නාසිකාග්‍රයේ වදිනු දැකීමෙන් දැනීමෙන් නැවත අරමුණ සිත පැමිණි බව හඳුනා ගැනිනි. මේ හුස්ම වදින්නේ නාසිකා අග්‍රයටයි දැනීම තිබුණ නමුත් මේ ඇස්වලට යටින් නැති නාසයේ අග කෙළවරයි හෝ ශරීරයේ යම් ස්ථානයකයි කිව නොහැකි විය. පාදවල තිබූ වේදනාව මේ වන විට නොදැනුණත් යම් නොවිසිලි නොවිසිලි බවක් විය. ඒ හේතුවෙන් භාවනාවෙන් නැගී සිටීමට අවශ්‍ය විය. නමුත් මාහට අවශ්‍ය තරම් වේගයෙන් ඒ කළ නොහැකි විය. ඇස් එකට ඇලී තිබෙන්නාක් මෙන් දැනුනි. හුස්ම ක්‍රමයෙන් වේගවත් වූ අතර ඉන්පසු ඇස් ඇරීමට හැකිවිය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය දැනිට අර විස්තර බලන්න පෙළඹෙන්න හදන්නේ නිසා ඒ වගේ භවනා විස්තර දකිනකොට පුළුවන් තරම් විස්තර වල සාදර වෙලා යන්න ඒකට ඉඳගත්ත ගමන් වගේ පේන්න පටන් අරගනි කලබල වෙන්නේ නැතුව අරමුණීතා ඉරියව් මාරු කරනට ඇති වෙන පුංචි පුංචි වෙනස්කම් වලට සාදර වුණොත් බොහොම සෙල්ලක් සෙල්ලංකාර ගමනකින් භාවනා කරගෙන යන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මේක වැරදිට ලියලා තියෙන ස්වාමීන් වහන්සේ. මූල පර්යංකයේද කියලා තියෙන්නේ. සතිය පිහිටවා ඇලඹු වෙමි. ඊටාම ඉක්මනින් Papuව උස් පහත් වීම නැති වී ගිය බව දැනුනි. පර්යංකයේ යෙදී සිටි මුළු කාලයම විවිධාකාර බාහිර ශබ්ද කනවැටුණත් සමාධියෙන් සිටීමට හොඳින්ම හැකි විය. අවසානයේ මට බලවත් ප්‍රීතියක් ඇති විය. එහෙත් ඒ මනාපය අත්හැරිය යුතු බව මම අවබෝධ කර ගතිමි. සක්මන් භාවනාව. සක්මනේදී වම් පාය බිම තබන විට වම වශයෙන්ුත් දකුණු පාය බිම තබන විට දකුණ වශයෙන්ුත් සතියෙන් තැබුවෙමි. වැලිකඩ ගොරෝසු තැන්වල ඒවා පාදේ ඇලී යන සැටිත් සියුම් තැන්වලදී සියුම්ම ස්පර්ශ වූ ආකාරයක් දැනගත හැකි විය. සිත සිතවිලි වලට මදක් ගිය බව දැනුනි. ටික වේලාවකින් නිදිමත ගතියක් ඇති වුනි. වැනි වැනි සක්මනේ යෙදුණු ආකාරය දැනුනි. භාවනාව ඊතා සතුටින් කිරීමට මට දැන් පුළුවනි. පුළුවන්කම ලැබී ඇත. එසේ වීමට ඔබ වහන්සේ දුන් උපදෙස් මහත්සේ ಉಪකාරී වූවා. මාගේ භාවනාවේ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන මෙන් ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් සුව අත්පත් වේවායි ප්‍රාර්ථනා කරමි. ඔය මෙටත් වඩා සූදානම් වෙලා ගියොත් මෙටත් වැඩිය අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්. දැන් ඇවිල්ලා තියෙනවා සූදානම. ඒ විදිහට ඕනම දෙයකට සූදානම් වෙලා යන්න. එතකොට බොහොම ඉක්මනයි භාවනා ගමන. ගරු ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම දැන් මෙතන යයි සිතා අසුනේ ඉඳගතිමි. සතියෙන් කය දෙස බලා ඉඳිමි. ආනාපානය සංසිදී ගොස්ය. නිසොල්මනේ ඒ දෙස බලා හිඳිමි. ටික වේලාවකින් නොඑක් රූප පෙනේ. ඒවා ඇති වී පැවතී නැති වී යයි. සිතුවිලිද බොහෝ විට පැමිණේ. ඒවා මගේ නොවන බව සතියෙන් වටහා ගතිමි. සිතවිලි ඔස්සේ ටික දුරක් ගියද සිත පිට ගිය බව සතියෙන් දකිමි. නැවත සිත මූල කර්මස්ථානයට එයි. පැය භාගයකට පමණ පසු මගේ කය පසුපසට වේගයෙන් විසිවනු දැනේ. වාර දෙකක් පමණ මෙසේ සිදුවේ. එසේ වීම දැකීමත් සමගම මගේ සිතද මූල කර්මස්ථානයේ තිබෙන බව සතියෙන් දකිමි. පැයකට ආසන්න කාලයක් හිඳිමි. ගරු ස්වාමින් වහන්සේ මෙසේ වීමට හේතු පහදා දෙනසේක්වා. සක්මන નિરાයාසයෙන් සිදුවේ. එහි ගැටලුවක් නැත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක දැක ගන්න විදියට ලෑස්තිලා යන්න. එතකොට ඔය එක සැරේ වෙන එක ටික ටික ටික ටික ටික දිගහැරලා පෙන්වන්න පටන් ගන්නවා. දිගහැරලා පෙන්වන්නේ බලන්න ලෑස්තිලා ගියොත් තමයි. නැත්තම් බයක් ඇති වෙනවා. ඒ නිසා මේක දැක ගන්නාසුලුව සූදානම් ශරීරයෙන් යන්නේ. එතකොට ඔය අහම්බයක් අකරතැබ්බයක් අනතුරක් නැහැ. එමීට ඔය වැඩේ පේන්න පටන් අරගන්නේ. එතකොට Tamanටම තේරෙනවා. අතිපූජනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මම සක්මන් භාවනාව කරන විට මුලින්ම මගේ ඇඟ සැහැල්ලු කරගෙන සිත එක අරමුණකට ගන්නා අතර සක්මන් වළුවේ කිහිප විටක් හයියෙන් එහා මෙහා ගමන් කර පසුව සුපුරුදු විදියට වැලි මළුවේ වම දකුණ කියමින් ගමන් ගමන් කරමින් යන විට මගේ ඇඟ සැහැල්ලු වී අවට ශබ්ද ගෝසා කිසිවක් නැති වී යයි. එවිට මා ඉදිරියේ තිබෙන වැලි මත වීදුරුවක් දිස්වන බව මට පෙනේ. එහෙත් මම වැලි මත ඇවිදින බව සිහියෙන් දනි. එය ඔටෝ සිදුවන බව මට හැඟේ. වැලි මළුවේ වැඩි වේලාවක් සිටියේ හැක. හරිම සැහැල්ලු සනීප තැනක් බව මට හැඟේ. මා උඩු යටි කුරුවී ඇති බවක් මට හැඟේ. පර්යංක භාවනාව. මම මුලින්ම ආනාපාන සතියේ සිහියේ සිහියෙන් කරගෙන යාමට මගේ මුළු ඇඟම සැහැල්ලු කරගන්නා අතර සිතද එකම අරමුණකට ගෙන සතිය පිහිටවා ගනී. එවිට ටික වේලාවක් යන විට මගේ ඇඟේ සැහැල්ලු වී සිතවිලි ඈතට යන බවක් පෙනේ. මම හුස්ම රැල්ලේම සිටී. කිසිම සිතවිල්ලක් මට නොදැනේ. හිත නිදහස්, බාහිර ශබ්දද කිසිවක් නොඇසේ. ඇඟ සීතල වී ඇඟට හරිම විවේකයක් දැනේ. මුල් හුස්ම රැල්ලේ ඔහේ වැඩි වේලාවක් සිටිය හැක. කිසිම අරමුණක් නැතුව. එවිට මට හිතෙනවා මා උඩු යටිකුරු වී ඇති බව. ගරු ස්වාමින් වහන්සේ මෙය පහදා දෙන්න. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමි. මොල්ලිගොඩ මිස්ටර් නිරෝගී සුවය නිර්වාණය ප්‍රාර්ථනා කරමි. එතකොට ආකාර වශයෙන් වෙනස් වීමක් පෙන්නනවා. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච දේවල් නැහැ. ඒ නිසා කොයි ආකාරය ආවත්, කොයි සටහන ආවත් විශ්වාසයෙන් එහෙම නැත්නම් ලෑස්ති මනසකට ගියොත් අපිට ඔච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ පෙන්වන්න හදන්නේ ආකාර පඤ්ඤාත්තිය, විවිධ ආකාර, රුඩි අටිකුරු ආකාර, දිගපල්ල ආකාර. ඒ නිසා ඕනම දෙයකට සූදානම් වෙලා යන්න. ඒකෙන් ලොකු පළල් මනසක් එහෙම නැත්නම් සෙල්ලක්කාර මනසක් ඇති කරගන්න පුළුවන්. සිංහලෙන් කියන්නේ කෙටියෙන් කියන්නේ ලෑස්තිලා යන්න, සූදානම් ශරීරයෙන් යන්න කියන එකයි කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි මම තවදුරටත් වේදනානුපස්සනාවේ කාලය වැඩි කරමින් සිටියෙමි. නව අත්දැකීම් ඌයේ වේදනාව දෙස බලා ඉඳී මුළු කයම උණුසුම් වේගන ආවේය. සිරුර පුරාම වරහන් ඇතුළේ හිසේ සිට පාදය දක්වාම ඉදිකටු ඇනෙන තරමේ සිරුර පුරා දැනෙන්නට විය. හදවත සමීපයේ අයිස් කුට්ටියක් දැඩි සීතලක් දැනෙන ලෙසටපත් විය. පසුපස ප්‍රදේශයෙන් එන වේදනාව ඊටා දැඩි විය. ඉවසා ගැනීමට නොහැකි වූ මා ඉරියව් මාරු මාරු කළේද සිහියෙනි. එවිට වේගයෙන් ඉහළ නගින වේදනාව සිරුරේ දැනුණ අනිකුත් ස්වභාවයන් ඒහා සමානව පහත වැටෙනු පෙනුනි. ක්‍රමෙන් වේදනාව පහවී යද්දී සහනදායි පහසුවක් දැනුනි. වේදනාව දිස්වෙද්දී හිත අමනාපයට නොයවා මෛත්‍රී සහගත බව මම ජනිත කළෙමි. ඉරියව් වෙනස් කළ විට දැනුණු සුවය සුව පහසුවට මම මුලින් හසු වූවද ඒ බව දැන මනාප බව මා දකිමින් අත්හලෙමි. භාවනාව අවසානයේදී මේ කය මගේ නොවේ මා නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යයි සිහි කළෙමි. පින්වත් ස්වාමින් වහන්සේ වේදනානුපස්සනාව තවදුරටත් දියුණු කර ගැනීමට මට වීරිය අවශ්‍ය ඇත. උපදෙස් ලැබීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා. නිවන් දකින මේ භාවනාවන් පුරා මා රැස් කළ පින් දොඩම් ගොඩ හොල්ලි ගොඩ වහන්සේ එහෙම තමයි කියලා තියෙන ස්වාමීන් වහන්සේ මහත් පිළිස සතුටින් අනුමෝදන් කරනවා මට ලියුම්පේ ඉන්නේ අර මට තේිනවා මොල්ලි ගොඩක් තියෙනවා කියලා. ඉතින් ඔය හෙට ලියන්න ඕනේ වා ලියන්න ඔය හෙට ගෙදර යන වෙලාවේ ලියන්න ඕනේ වා තියෙන්නේ වේදනානුපස්සනාව බලන්න ඉක්මන් වෙන්න එපා එනකන් ඉන්න. හැම වේදනාවක්ම කරන් දුක් වේදනාවක් යන්නේ සැප දීලා සැප වේදනාවක් යන්නේ දුක දීලා. නිසා වේදනාවේ මුනත given පැත්තට වඩා හාත්පසීම වෙනස්. අන්න ඒක දැක්කනම් මේ ලෝකයා මේ සැප හොයාගෙන යන ගමන මොනතරම් අමනද කියලා කියනවා. දුක සැප දෙක ලෝකේ රිය සකලක peerේ. තපයි දුක් දුකයි සපතයි හොඳයි නරකයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඒ නිසා ඒක තියෙද්දි මේ සැප හොයන්න හදනවා කියන්නේ මොන තරම් අමන වැඩක්ද. නිසා වේදනා ප්‍රශ්නවලට පණින්න එපා. සූදානම්ෙන් ඉන්න සැප වේදනාවක් આવත් යන්නේ දුකෙන් දුක් වේදනාවක් આવත් යන්නේ සැපෙන් කියන එක පොඩ්ඩක් බලන්න යන්න. එතකොට මිනිස්සයා කියන්නේ මොන තරම් උඩු යටි කුරු සතියද කියලා තේරෙයි. ස්වාමීන් වහන්සේ ඊටු ටික මම ගේමහාන්ට කියන්න කියන්නේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්ස සක්මන සක්මනෙහි සිත පිහිටවා ගනිමින් දෙපා වැලි මළුව මත තබා ගමන් කරන විට වැලි පෑගීම නිසා පතුලට ඇතිවන්නා වූ ස්පර්ශය රළු සහ සිහින් වශයෙන් අරමුණු වේ මේ කෙරෙහි සිත පවත්වාගෙන යාමට පහසු වේ මේ නිතර නිතර යෙදීමෙන් සතිය ඊතා හොඳින් පවත්වාගෙන යාමට උත්සාහ ගනිමි පර්යංකය ආනාපාන භාවනාවේ යෙදීමේදී සිත එක් අරමුණක පවත්වා ගැනීම සඳහා ආස්වාස ප්‍රාස්වාස වාතය ඇතුල්වීම පිටවීම කෙරෙහි සිත යොමු කළෙමි. මෙහිදී වාර කීපයක් සිහියෙන් ගෙන යන අතර නොදැනීම පිට දුවයි. නැවත සිත අරමුණෙහි පිහිටක් භාවනාවේ යෙදුණෙමි. දැන් දැන් සිත දිග වේලාවක් සතියෙන් පවත්වාගත හැකිය. සිත සතියෙන් පිහිටවා පිහිටවා නිවන් මඟ ඉක්මන් කර ගැනීම මාගේ එකම ප්‍රාර්ථනයයි. නිවන් මඟට මඟ පෙන්වා දෙන ඔබ වහන්සේ සියලු දෙනා සියලු දෙවියන් රකිවා අමා මහ නිවනම පත් වේවා. ඒ වගේ හොඳට සතිය පවතිනවා දිගට පවතිනවා කියලා දැනගත්තට පස්සේ දුවර බලන්න සතිය නැති වෙන හැටි. ඒක ওই ගමනේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩි. මේ උපයාගත්ත සතිය අල්ලට ගත්ත, දෝතර ගත්ත සීන් වැරිච්චු ගයක් ඇඟිලිය පල්ලෙන් වැක්කිරෙනා වගේ සතිය නැති වෙන හැටි බලන්න හරි අමාරුයි. අන්න ඉදාට තමයි සතිය පිළිබඳ පාඩම අපිට ලැබෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මූල කර්මස්ථානය ආස්වාස ප්‍රාස්වාසය පර්යංකේ හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කළ සැනින්ම ආශ්වාස ප්‍රාශ්වාසය හොඳින් ප්‍රකට විය. එහින් සතිමත් ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස බලා සිටීමි. ආශ්වාස වාතයේ මෙන්ම ප්‍රාශ්වාස වාතයේද නාසිකාග්‍රයේ හොඳින් ස්පර්ශ වන අතර ඒවායේ දිගු කෙටි බව මෙන්ම උණුසුම් සිසිල් බවද දුටිමි. මිනිත්තු කිහිපයකින් හුස්ම රැල්ල තරමක් සියුම් වූ අතර තවදුරටත් ඒ දෙස බලා සිටන අතර ආශ්වාස ප්‍රශ්වාසයන් ඊතා කෙටි සහ වේගවත් විය. ඊතා මනස්කාන්ත දීප්තිමත් ආලෝකයක් පැතිර ගියේය. හුස්ම රැල්ලත් එයට බැඳී ඇති සතියත් එහි කේන්ද්‍රයේ කේන්ද්‍රයෙන් හැඟින. කෙටි ආශ්වාස ප්‍රශ්වාසයත් හෘද ස්පන්දන වේගයටත් වඩා වැඩි වේගයකින් සිදුවන බව හැඟුණද කයේ කිසි අපහසුවක් නොදැනින. ඇත්තෙන්ම එය අදාහගත නොහැකි තරම් ආශාද ජනක අත්දැකීමක් විය. බලවත් සතියෙන් යුතුව වේගවත් කෙටි ආශ්වාස ප්‍රාශ්වාසයන් දෙස බලා සිටි අතර ආලෝකයේ පිළිබඳව මගේ කිසිදු කැමැත්තක් හෝ අකමැත්තක් නොවිය. එය හුදු සංඥාවක් බව වැටහුණ අතර හුස්ම රැල්ල දෙස දිගටම බලා සිටියෙමි. මෙසේ හුස්ම රැල්ල දෙස බලා සිටින අතර කිහිප විටක්ම සිතුවිලි පැමිණියේද එසැනින්ම ඒවා පලා ගියේය. එම සිතුවිලි මොනවා ගැනද යන්න මතක නැත. එසේම බිම් මහලය වැඩෙහි නියුතු දානදායකාවන්ගේ කටහඬවල් ඇසුනද එයින් කිසිදු බාධාවක් නොවිය. ඒ ගැන මනාපයක් හෝ අමනාපයක් සිත තුළ හටගත්තේද නැත. මිනිත්තු 10ක් 15ක් මෙසේ සුවසේ සතිමත් සිටින්නට ඇතැයි සිතමි. එකම ආකාරයට එකම රටාවකට වේගවත් සිදුවන ආශ්වාස ප්‍රශ්වාසයන් දෙස තවදුරටත් බලා සිටීමට අපහසු බවක් මෙන්ම වෙහෙසකාරී බවක් දැන්න. මුලදී රසවතු රසවත් වූ අත්දැකීම දැන් හොඳටම නීරස වී ඇති බව වැටහින. ඉන්පසු මාදන්නේ ආරම්භයේදී සිටි ආකාරයටම සියුම් වූ එමෙන්ම සාමාන්‍ය වේගයෙන් සිදුවන ආශ්වාස ප්‍රාශ්වාස සෙයත් බලමින් මූල කර්මස්ථානයේම සිටින බවයි. ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ මදකට ඉහත දීදුට කෙටි බව සහ අධික වේගය දැන් නැත. ආලෝකයේද පලා ගොස් තිබින. මෙම වෙනසද මුලදී දුටු වෙනස මෙන් ෂණිකව සිදු බවක් හැඟින. මම තවත් මිනිත්තු කිහිපයක් ආශ්වාස ප්‍රාශ්වාසය දෙස සතිමත්ව බලා සිටියෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රාශ්වාසයත් සියුම් වී හෝ ඒකාකාරී වීම නිසා නීරස වන විට ඒ සඳහා සූදානම් වී යන ලෙස ඔබ වහන්සේ උපදෙස් දී ඇත. එහෙත් ইহත අත්දැකීමේදී මට එය විඳදරා ගැනීමට අපහසු බවක් දැනින. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායු පතමි. ඒ වුණත් ඒ අමාරු වුණත් ඒ වැඩේ කරලා තියෙන එක කරන්න හිතපු එක පවා මහ විශාල වැඩක්. ඒ නිසා ඕක දිගට දිගට කරනකොට තමයි තේරෙන්න පටන් ගන්න මේ කම්මැලි කම නිසකම නිසා තමයි අපි මේ ජීවිතේ මේ සැප හොයන්න ගිහිලා නැස්චලා තියෙන්නේ. කවදා හරි මේ කම්මැලි කම නිසකම යාලු කරගත්තට පස්සේ කාටවත් අපි නලවන්න පිනවන්න බෑ. ඒක තමයි මේ පුරුදු වෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට අදිෂ්ඨාන කරගෙන යන්න ඕකම. ඒකට කවදා හරි භාවනා කොතනකදී හරි මේ නීරසකමේ කම්මැලිකමේ කෙලවර දැක්කොත් ඒක දුරදි කියන ගමනක්. මේක පටන් ගන්නකොටම සල්ුවක සාදාලා නැගිටලා යන්නේ කරන්නේ නැතුව ටිකක් ඉඳලා තියෙනවා. කවදා හරි ඔගේ කෙලවර දකින්න පුළුවන් වෙයි. ඒ හරියේ ඉන්නේ ඔක්කොම භාවනා හමාර කරපු කට්ටිය. ඒක නිසා අදිෂ්ඨාන පූර්වකව යන්න මේ නීරසකමත් කෙලවර වෙනවා. ඒකේ කෙලවර 100න් දකින්න ලැබේවා කියලා ඉදිරියට යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් රයන් වහන්ස මට දැන් විනාඩි 45ක් පමණ හොඳින් පරයන්ක භාවනාවේ යෙදිය හැක ඉඳ හිට සිතුවිල්ලක් ශබ්දයක් ආවත් ඉන් මූල කර්මස්ථානයට බාධාාවක් සිදු නොවේ. බොහෝ විට විනාඩි 45කට පසු මට නැවත භාවනාව ආරම්භ කිරීමට සිදුවේ. මට තිබෙන ප්‍රශ්නය මූල කර්මස්ථානයේ සිත හොඳින් පවත්වාගෙන යන අතර ශරීරයේ කරන්ට් එකක් වැදුනාක් මෙන් ගැස්සෙයි. විටක හිසද විටක අතක් එසේ ගැස්සී ශරීරයේ මදක් පැත්තට ඇලවි ෂණයකින් සුපුරුදු ඉරියව්වට පැමිණේ. මේ සිදුවන්නේ තප්පරයක වැනි සුළු කාලයකදීය. මෙවිට මම නිින්දේද නැත. මූල කර්මස්ථානයේම සිටිමි. මෙහි වැරැද්දක් තිබේදයි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තවද ධර්මදේශනාවේදී ඔබ වහන්සේ නිතර පවසන නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ යන පදෙහි නෛර්යානික යන වචනයේ අර්ථය පැහැදිලි කර දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිර්වාණ සුවය අත් වේවා. ওই නෛර්යානික කියලා කියනවා න්‍යායාංකුල ක්‍රමයකට ඒ විතරක් නෙවෙයි. ඒ ක්‍රමයකට කියලා නිවන තමයි යොමු කරන්නේ. අනෙක් සියලුම ධර්ම අපායට යොමු කරනවා. සංසාරයට යොමු කරනවා. මේක මෙහෙවීමකුත් තියෙනවා ණය ක්‍රමයකටත් යන්නේ නිවනටමයි. ඉතින් ඒක නිසා ඒක තේරුණාට පස්සේ පේනවා ආයෙත් තනමන්න ඕනේ නැහැ කොහොමඩක්වත් දැන් නිවන් තමයි කියන්නේ. නිවන් දැක්කේ නැත්නම් සතුටක්. ඉතින් ඒකයි ඒකේ තියෙන වාසිය නිවනටම යන්න ඕනේ නැහැ. පාරට වැටුණත් ලොකු සාන්තියක් තියෙනවා. ඉතින් ඒ යන ගමනේදී ওই ලැබෙන දේවල් වලට හොඳට සූදානම් වෙලා යන්න එන්නේ එන්නේ ඒක තමයි ඉතරට. ওই කිසිම දෙක චෝදනාවක් නැහැ. මේ භාවනා දියුණුවේ ලකුණු බව තේරුම් ගත්තට පස්සේ Tamanටම Taman ගැන විශ්වාසයක් පහළ වෙනවා. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊතා මැනවින් කරගෙන යාමට හැකිවිය. සිතවිලි එන විට හඳුනා ගැනීමටද වම දකුණ ආදී වශයෙන් පියවර තබන විට පතුල සියුම් ගොරෝසු උණුසුම් මෙන්ම සිසිල් වැලි කැටවල හැපෙන අයුරු වේ. මනාකොට මෙනෙහි අයුරු මනාකොට මෙනෙහි කරමි. පර්යංක භාවනාවේදී මම ඇවිදිනවා නොවේ සිටගෙන නොවේ නිදාගෙන නොවේ මම දැන් මෙතන යනුවෙන් ඉරියව් මෙනෙහි කර ඉබේ වැටෙන හුස්ම සිත යොමු කරන විට සිරුරේ බර ගතියක් දැනේ. ඒ සමගම සිරුරේ දැඩි බවක් ඉහළට එසවෙන බවක් දැනේ. ගරු ස්වාමින් වහන්සේ එයට හේතුව කුමක්ද? භාවනා කරන ක්‍රමයේ වරදක් දෙයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක වැරද්දක් නෙවෙයි. ඒක තමයි භාවනාව කියන්නේ. ඉතින් ඒ නිසා භාවනා මේ වගේ ප්‍රතිඵල එනකොට ඒකට හතුරු වෙන්න එපා, හරස් කපන්න එපා, ඇයි කියලා අහන්න එපා. ඒක කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම් ඒ හරහම තමයි අත්දැකීම් වැඩි වෙන්නේ. ඇයි කියලා අහන්නෙම ද්වේෂ ප්‍රශ්නයක්. ද්වේෂේ පදනම් කරගත්ත පරිසර ඇයි කියලා අහන්න ඕනේ බලන්න කරගෙන යන්න පුළුවන්ද කියලා කරගෙන යන්න පුළුවන් නම් දිගට කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ මම දැන් මෙතන යනුවෙන් හැකි සෑම විටම කායික ඉරියව්වක ඉරියව්වක සිත පවත්වමි. සිත බොහෝ විට ඇතුළට නැවී කටයුතු කරන අයුරු සතියෙන් බලා හිඳිමි. සිත බොහෝ විට ප්‍රමෝදමත්ය. සක්මනේදී හෝ එදිනෙදා කටයුතු කරන විටදී පවා නිරන්තර විවේක භාවයක් ඇත. සෑම විටම සියල්ල කෙරෙහි හුදු අවධානයක් ඇත. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මෙන්ම කායික ඉරියව් පවා සෑම විටම දැනෙන අතර මින් කිසිවක්ම තේරීමකට ලක් නොකර පවතින ස්වභාවය ඒ අයරින්ම දැකීමට ඇතැම් විට හැකි වේ. මේ අයරින් දැස් විවර කරගෙන අවධානයෙන් සිටන විට පර්යාංකයේ සත්‍ය පැවැත්වීම අනායාස කර වේ. පවතින කායට සිත යොමු කර විට කායික ඉරියව් හෝ හුස්ම රැල්ලෙහි ස්වභාවය නිරීක්ෂණය වේ. එසේ අවධානයෙන් ඉන්නා විට ඒ හුස්ම රැලි අතුරිනුත් විටක වේදනා දැනේ. විවිධ අරමුණු මෙන්ම සිතවිලිද පෙනේ. නමුත් කිසිවක්ම ග්‍රහණයට හසු නොවේ. මෙසේ හැකි හැකි සෑම විටම සතිමත් වීම නිසා ඇසෙන, පෙනෙන, දැනෙන හා සිතෙන සියලුම දේවල් ප්‍රිය හෝ අප්‍රිය භාවයක් පහළ නොකර ඒ ඒ දේවලට ඒ ඒ ස්වභාවයේ පැවතීමට ඉඩහළ හැකි බව වැටහිණි. එවිට පුදුමාකාර ශක්තියක් සද්ධාාවක් ඇතිවේ. ඒ නිසා විවේකී නිදහස් සාමකාමීත්වයෙන් පිරි මනුස්ස ගතියක් හා අහිංසක වූත් එකලා වූත් ඍජු කොඳුනාරටියක් අඛණ්ඩ වූ සතිය නිසා ඇතිවෙන බව වැටහිනවා. මෙසේ සතිමත් වීම තුළින් ඇතැම් විට දෙයක්, තැනක් හෝ කෙනෙක් යනුවෙන් පවසන සංඥාවද නැතිව හිස් වූ ගතියක් මෙන්න සෑම විටම කුමක් හෝ මත පදනම් වූ ධර්මතා සමූහයක් බව වැටහේ. එවිට වර්තමානයේ අත්දකින්නේ, අත්විඳින්නේ අතීතයේ සිදු වූ දෙයක් නිසා ඇතිවන ප්‍රතිඵලයක් බවත් මේ මොහොත තුළ ප්‍රතික්‍රියා නොකර හිඳීම තුළින් අනාගතයේ උදෙසා යම් යම් සකස් කිරීම් ඇති නොකර ගන්න බවක් වැටහිනි. සතිමත් භාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා අප ධෛර්යවත් කරන ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. ස්වභාවයෙන් වෙන දේවල් වලට හැප්පෙන්නේ නැතුව නිදහසේ යන්න දුන්නොත් ස්වභාවයෙන් අපිව නිදහස් කළා දාන. ස්වභාවයෙන් යන දේවල් එක්ක හැප්පිලා පටලවා ගත්තොත් ස්වභාවයෙන් අපිව පටලවා ගන්නවා. ඒ නිසා අපි සබහා ධර්මයට වැඩ කරන ආකාරයට තමයි සබහා ධර්මයට වැඩ කරන්නේ. අපි ධර්මයේ රකින්න නම් ධර්මය අපිව රැකලා දෙනවා. ඒ නිසා ඒක ඉගෙන ගත්තට පස්සේ ලොකු සාන්තියක් ඇති වෙනවා. නැත්නම් ඉගෙන ගන්නකම්, කමඨාන සුද්ධ වෙනකම් හරි වැරදි දෙක තේරෙන්නේ නැහැ. ඉතින් එතකන් පුළුවන් තරම් අනුකම්පාවෙන් යටහත් පහත්ව ඒක තේරුම් ගන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන එක සාක්ෂාත් කරන්නේ විතරයි ඒක හරි ලේසි. ඉතින් ඒ සම්දිස්ථානයේ ඉඳලා තමයි මේ ලියලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේ මම මෙතන හිඳිමී සිතා වාඩි වී ආනාපානයට සිත යොමු කළමි. හුස්ම රැල්ල සිහින් වී ගොස් කය තරමක් දරදරි ස්වභාවයකට පත්විය. ඊටමා සිහින් බැවින් හුස්ම රැල්ලේ මුලමෙද අගක් සොයාගත නොහැකි නාස්පුඩුවෙන් යාන්තමට සුළඟක් පිට වී යන පමණක් දැනේ. කලින් තිබූ බෙල්ලේ වේදනාව නොදැනුනි. සක්මන වම දකුණ ලෙස පාදයට හිත යොදා සක්මන් කළද බාහිර රූප ශබ්ද වලින් කිසිම බාධාවක් නොවිනි. එහෙත් සිතට ලස්සන පයක් මැවි පෙනී බියක් දැනුනි. වහාම විදර්ශනාවෙන් ලේ මස් නහර වලින් පිරුණු ඇටසැකිලි පයක් මවා ගතිමි. ඉන්පසු ලනුපෙදුරේ තද ස්පර්ශයට හිත යොදා සක්මන් කළමි. භාවනා කරන කෙනෙක් කෙලස් පිරුණු ගී සමාජයේදී අන් අයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මොකද ප්‍රශ්නේ ආයි කියවන්න භාවනායේදී සිටියේදී අන්තිම වක්කෙට ඉස්සලා වාක්‍ය. භාවනා කරන කෙනෙක් කෙලස් පිරුණු ගිහි සමාජයේදී කෙලස් කෙලස් පිරුණු පිරුණු ගිහි සමාජයේදී අන් අයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදයි පහදා දෙන සේක්වා. ඇසත්තේ නමුත් අන්දෙක් විදියට ඉන්න. කන් ඇත්තේ නමුත් බීරෙක් විදියට ඉන්න. ඥානෙ ඇත්තේ නමුත් මැට්ටෙක් විදියට ඉන්නවා. කොන්දපණ ඇත්තේ නමුත් කොන්දපණ නැති කෙනෙක් වගේ ඉන්න. නැත්තම් මලබිනියක් වගේ ඉන්න. ඒක බුදුජානසේ දෙතුන් පොලක සඳහන් කරලා තියෙනවා. ඒක අමාරුයි පණ ඇති අපිට මේ ඇත්තේ නමුත් නොදැක්කා වගේ ඉන්න. නැත්තම් බීරෙක් මේ පොට්ටෙක් වගේ ඉන්න. ඉතින් ඒක තමයි හොඳම චිත්‍රපටි රංගපෑම වැඩිම ලකුණු හම්බෙන්නේ එතන තමයි. දැක්කට නොදැක්කා වගේ ඉන්න එච්චරයි කියන්නේ. තෙරුවන් සරණයි. ගෞරව මේ ප්‍රශ්න ඇහුවට මම සත පහකට ගණන් ගන්නෑ. ආන්නේ වගේ ඉන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. කුඩා කල මා තුළ රාගයට බර ස්වභාවයක් තිබුණ බව දනි. නමුත් ඒ අනුව සිත මෙහෙයවීමට උවමනා නොතිබුණු අතර එහි ආදීනව මට දැනින. එබැවින් ඒ සඳහා යොමු යොමු වීමක් නොවින. දැනුදු ඉඳහිට රාග ස්වභාවය මතුවන විට කායික අරමුණක් තුල සිත තබාගත හැකිය. නැතහොත් රාගය නිසා සිරුරේ ඇතිවන වෙනස් වීම් නිරීක්ෂණය කළ හැක. නමුත් ඇතැම් අවස්ථාවලදී රාගී ස්වභාවය ඇතැම් අය මා සමග කතා බහ කරයි. රාගී ස්වභාවයෙන් ඇතැම් අය මා සමග කතා බහ කරයි. මම මනාප අමනාපකම් ඇති නොකර අසා සිටින අතර එම කතාව තුළින් මා සිත තුළ එබඳු හැඟීම් ඇති නොවේ. මානසික යම්බඳු විපර්යාසයක් හෝ කැමැත්තක් අකමැත්තක් ආතතියක් හෝ අසහනයක් ඇති නොවන අතර ශාරීරිකව යම් රසායනික විපර්යාසයක් ඇතිවන බව වටහා ගනිමි. මෙබඳු අවස්ථාවලදී සිත කෙලෙසුන බවත් එම කතාබහ ඇසෙන වාරයක් පාසා සිත කායික ඉරියව්වක හෝ දැනෙන කම්පන චංචල ස්වභාවයකට යොමු වන බව නිරීක්ෂණය කළ හැකි විය. තවද කායික ඉරියව්වක් තුළ සිත පැවැත්වීමේදී සිත මූල කර්මස්ථානයෙන් පිට යාමට මත්තෙන් පහළවන පූර්ව නිමිත්ත සතියෙන් ග්‍රහණය කරගත හැකි විය. එනම් මුලින් මතුවන රූප සංඥාව මත දැන් හිත යන්නේ තරහකටය. ආසාවකට නැත්නම් නිදිමතට සැකයකට එසේ නැත්නම් විසිරෙන ස්වභාවයකට යන්නයි. මෙසේ අවදි මනසින් බලා සිටින විට වහ වහ ඒ ස්වභාවයන් මැකී යන අරු දැකගත හැකි විය. එවිට එවිට නැවත මූල කර්මස්ථානයට පැමිණේ. මින් ඇතම් ඇතම් ස්වභාවයන් මූල කර්මස්ථානයේ ගොරෝසු විට ප්‍රකට වේ. ඇතම් ඒවා මූල කර්මස්ථානයේ ගෙවි ගිය පසු මතුවේ. අරමුණ ගෙවි ගිය පසු මතුවන අරමුණ දෙස බලා සිටීමට ඊතා තියුණු සතියක් අවශ්‍ය බව වැටහින. එනම් ඒ අවස්ථාවල සිත රවටා වංචනික ස්වභාවයෙන් අරමුණ මතුවන බැවිනි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයෙන්ම වේවා. මේ විදිහට තමන් කෝලම් කරන්නේ නැතුව පහළ වෙන රාගයට රාගය කියන්නේත් නැහැ. තමන් අවසන් නැතුව මතුවෙන ද්වේෂයට ද්වේෂය කියන්නේත් නැහැ. ඒ වගේ ද්වේෂයේ මූලික ලක්ෂණ ඒකට මෝඩ වුණොත් විතරයි ඒවා ඒ විදිහට අපි ආවේශ කරන්නේ. ආවේශ කරන්න ඉස්සෙල්ලා ඒක කාගෙත් තියෙනවා. ඉතින් ඒක එනකොට යකාමහක් වෙන්න ඉස්සෙල්ලා දැනගන්න එක තමයි සතියෙන් කරන්නේ. ඒක හරීම විසිතුරු වැඩක්. රාගෙටත් එකයි, ද්වේෂෙටත් එකයි, මොහෙටත් එකයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඊතා සතිමත්ව සක්මන් භාවනාවේ යෙදුණමි. පැයකට ආසන්න කාලයක් එසේ සක්මනේ යෙදිය හැකිය. පර්යංක භාවනාව පර්යංක භාවනාවේදී සිත නිලීන තත්වයකට යානොදී වීර්යෙන් යුතුව විනාඩි 35ක් 40ක් පමණ භාවනා කරන ලදී. සිත සමාධිය හා වීර්ය අතර සමතුලනය කළ හැකි බව තේරුණා. ශ්‍රද්ධාව හා ප්‍රඥාව අතර තුලනය කළ යුතු ආකාරය නොදැනිමි. ගරු ස්වාමින් වහන්සේ ඒ පිළිබඳ කරුණා වෙන් පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු පතමි. ඔය ඇත්තටම මේ ප්‍රශ්නයක් ඇති වෙනකොට තමයි ඒක කීකරු කරන්න ඕන වෙන්නේ. එතකන් කරගෙන යන්න. ඒකට සතියට තේරෙනවා දැන් මේ සද්ධා වැඩි වෙලා තියෙනවා. එතකොට එන එන දේ පිළිගන්නවා මම දැන් නිවන් දැක්කයි කියලා. ප්‍රඥාව වැඩි වෙනකොට එන එන දේ විග්‍රහ කරනවා භවනා කරන්න නැතුව. අන්නේ දෙකට ගිහිල්ලා අමාරු වැටුනොත් විතරයි සමතුලිත කරන්න ඕනේ. මේ ප්‍රශ්නයක් වෙලා නැත්නම් මේ ප්‍රශ්නයක් නැතිකම ප්‍රශ්නයක් කරගන්න එපා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංග භාවනාවේදී කය නොදැනී නොපෙනී හාත්පස කුඩා ඩොට්ස් විසිරී ඇති බව පැවසූ විට ඔබ වහන්සේ විසින් සුදු බිත්තියක් දෙස බලා සිටින ලෙස උපදෙස් ලබා දුනි. ඒ අනුව සුදු බිත්තියක් දෙස ටික වේලාවක් බලා සිටියෙමි. බිත්තිය දෙස බලන විට සුදු කළු ඩොට්ස් නලියනවා පෙනෙන අතර ඇසේද කුඩා සුදු ඩොට්ස් නලියනවා දැනේ. ඊතා සුළු වේලාවකින් ඇස් ඇතුළට වන්නට රත් වීමක් දැනී යන අතර ඇස තුළ වේගයෙන් ගැහෙනවා දැනේ. බලන සෑම රූපයක්ම ඩොට්ස් නලියනවා පෙනේ. අහස දෙස බැලූ විට ඩොට්ස් නලියනවා මෙන් පෙනී ගොස් මීමැසි වලාවක් වේගයෙන් ගමන් කරනවා මෙන් දිස්වේ. ස්වාමින් වහන්සේ මාලද අධ්‍යක්ීම් කිහිපයක්ම මෙසේ ඉදිරිපත් කරමි. නහයට සුවඳක් දැනෙන විට ඒ අසල වාතය වරහන් ඇතුලේ සුවඳ නිසා නහය කිති කැවෙන බව අත්විඳ තිබේ. නාස්පුඩු දෙකෙන් එක් නාස්පුඩුවක් වැඩිපුර සුවඳ උරා ගන්නා ගන්නට දඟලන බව දැනී තිබේ. තවද ශබ්දයක් ඇසෙන විට කන් දෙක අසල වාතය නලියන බව කන් පෙතිවලට දැනී තිබේ. කන් දෙකෙන් මාගේ දකුණු කනට වඩාත් ශබ්දය ඇද ගන්නා බවත් කන ඇතුළත නලියන බවද අත්විඳ ඇත. නාසයට ප්‍රනීත කෑම සුවඳක් දැනෙන විට හෝ රසවත් කෑමක් මතක් වූ විට දිව නලියන්නට ගන්නා අතර දිව යටින් කෙල උනන්නට පටන් ගනී. කටේ කෙල පිරෙන්නට ගනී. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. ප්‍රති බිත්ති නලියවුවත් ඇහැතුලේ නලියවුවත් දෙකම නලියවිලක් විතරයි. නහය ඇතුලේ දඟලුවත් පිට දඟලුවත් මේ දෙක වෙන් කරන එක තමයි පෘථජ්ජනය කරන්නේ. දෙකේම තියෙන නලියවිලක් විතරයි. මේක මම මේක මග නොවේයි කියන වෙන් කරපු ගම් පෘථජ්ජනය එනවා. නිතරම නලියනවා එළියත් නලියනවා පිටත් නලියනවා කිව්වහම ඒක තියෙන ධර්මතාවයක්. ඒ කියන්නේ කරදර වෙන්නේ නැහැ. ඒ නිසා ওই පාර දිගේම ඉදිරියට යන්න. එතකොට මේ ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් පාර. එහෙම නැත්නම් ගැටුමක් ඇති කරගෙන ඉදිරියට යන්න පුළුවන් පාරේ හම්බෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව හුස්ම රැල්ල දෙස බලා සිටිමි. මෙසේ බලා සිටන විට ඇතැම් අවස්ථාවල මාගේ කය නොදැනී යයි. දැන් සෙලවීමට උත්සාහ කළත් එය ඇති බවක් නොදැනේ. පුදුම සැහැල්ලුවක් දැනේ. එහෙත් හුස්ම ගැන අවධානය ඇත. එය දැනේ. මෙය පහදා දෙන්න. ස්වාමින් වහන්සේ හුස්ම දෙකක් අතර හිස්ථානක් දකි. මෙය නිවනයයි ඔබ ගෙන් අසා ඇත. මේද කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඒ රූප ධර්ම අතරමැද දකින්න නිවන රූප නිවනක්. ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන දිගේම ඔක දිනු කරන්න ඕනේ. ඒ නිසා රූප දෙකක් මැද දකින්න එකත් හොඳයි. හොඳ පටන් ගන්නවා. ඒක දිගට කරගෙන යන්න මේ ඉස්සරහට තියෙන ප්‍රශ්නලත් මේක පිටින් අහනවට වැඩිය දැන් පාර පැද්දලා තියෙන ඔක දිගේම කරගෙන යනකොට ප්‍රශ්නේ තුලම උත්තරේ තියෙනවා. ඒ නිසා බාධාවක් නැත්තම් ඔය හම්බෙච්ච පාර දිගේම ඉදිරියට යන එකයි අනුවාදයක් වශයෙන් මතක් කරන්න තියෙන්නේ. පෙරුවන් සර්ණයි ස්වාමින් වහන්සේ මා කමඨහන් වார்த்தාවක් ඊයේ ඉදිරිපත් කළමි. අද දින මාහට කරුණු දෙකක් දැන ගැනීමට කැමැත්තෙමි. 1. සාමාන්‍ය ක්‍රියාකාරකම් වලදී හුස්ම අරමුණු වීම වැරදිද? පර්යන්කයේදී සිත හුස්මට අරමුණු කිරීමේ පුරුද්දට සාමාන්‍ය ක්‍රියාකාරකම් වලදීද ඇතැම් විට හුස්මට සිත අරමුණු වේ. 2. පර්යන්කයේදී ටික වේලාවක් භාවනා කිරීමේදී මූණට කටු කටු ඇනෙන්නාසේ දැනේ. දැනීම දිගටම පවතී. එවිට භාවනාව නැවැත්වීමට සිත කියයි. මෙයට කුමක් කළ යුතුද? කරුණාවෙන් උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය දෙකටම ලෑස්තිලා යන්න ඕනේ ඉරියව්වක ඉන්නකොට ආනාපානෙ පේන්න පුළුවන්. මොකද ආනාපානෙ ඉරියව් මාරු කළ කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ මේ නින ගතිය සමාධිය හට ගන්න මූලික ලක්ෂණ. ඉතින් ඒකට සූදානම් වෙලා ගියොත් ඊට ගැඹුරු සමාධියකට යන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි. පර්යංක භාවනාව මට පහසු ආකාරයෙන් බිම වාඩි වී කොන්ද කෙලින් නමාගෙන වම් මත උඩ දකුණු අත තබාගෙන හුස්ම ඉහළ පහළ යන ආකාරයේ නාසිකාග්‍රය දෙස බලමින් මෙනෙහි කළෙමි. විනාඩි කිහිපයකදී හිත පිට ගියත් නැවත මූල කර්මස්ථානයේ හිතගෙන විනාඩි 5ක් පමණ නාසිකාග්‍රය දෙස බලමින් ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කළෙමි. නැවතත් විනාඩි 25ක් පමණ ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කළෙමි. තෙරුවනට වඩිනට පාරේ ඉඩ දෙන්නසේ දකුණු නාසිකාග්‍රයෙන් ඇතුළුවන මෙම හුස්ම රැල්ල එයට අවශ්‍ය දේ කරගෙන නැවත ආපසු වම් නාසිකාග්‍රයෙන් පිටවන ආකාරය මට දැනුනි. නැවතීමක් නැතුව මේ කරගෙන යාමට සැලසුම් කර ඇති බව මට අවබෝධ විය. මෙම ආශ්වාස වාතය නාසිකාග්‍රයෙන් ඇතුළු වී ශරීරයේ ක්‍රියා ක්‍රියාකාරකම් කරමින් යම් ස්ථාන උස් පහත් වෙමින් ආපසු වේගයෙන් වම් නාසිකාග්‍රයෙන් පිටවන ආකාරය මම වටහා ගතිමි. වම් නාසිකාග්‍රය තරමක් උණුසුම් වෙමින් ගමන් කරන ආකාරය මට දැනුනි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් සුව පතමි. සංසාර කියන්නේ ওই චක්‍රය තමයි. ආනපන බැලුවා චක්‍රය. අවිදිනක බැලුවා චක්‍රය. හැම එකම චක්‍ර කරකේ නිසා පුංචි එකක් අල්ලගෙන පුරුදු වෙන්නේ එතන පිළි සංසාර චක්‍රෙම තමයි අපි මේ පුංචි කරලා හරි ලොක් කරලා හරි දකින්නේ. ඉතින් ඒක අඛණ්ඩව දිගට බලාන හිටියොත් හේතුඵල ධර්ම වැටෙන්න ඉඩ තියෙනවා. අතරමඟ කැඩුනොත් අර ධර්මතාවයට පිපෙන්න ඉඩ නැති වෙන නිසා ওই විදිහට අල්ලගත්ත චක්‍රය දිගට කැරකෙන්නදලා බලන්න එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලිමලුවේදී පාදයේ බිම තබන විට ඔසවන විට ගෙන යන විට නැවත බිම තබන විට යටිපතුව ගැන අවධානය තිබුණි. වැලිවලදී ඇතිවන ස්පර්ශයේ මද රළු බව සීතල බව දැනුනි. ඒ අතරම හුස්ම ගැනීම හා හෙලීමද සමහර වෙලාවට දැනුනි. මාරුවෙන් මාරුවට පාද දෙකෙහිම සිත යොමු කළත් සිහින් සිතවිල්ලක් ඒ අතර ඇත්වෙන බවත් ඒ ගැන සිහියෙන් නොසිටියොත් සිතවිලි වැලක් ඇතිවෙන බවත් තේරුණ නමුත් පාදය ගැන යොමු කළ සිතත් දිගටම තිබිනි. ඒ සිතුවිලි දෙක මාරු වෙමින් සිතට එන බව මම සිතමි. පර්යංක භාවනාව. මම දැන් මෙතන සිටිමි පර්යංකයෙන් සිටීම පටන්ගෙන හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. හුස්ම රැල්ල ඒකාකාරීව සිදු නොවන බවත් එක රැල්ලකදී එය ගැස්සෙමින් ගමන් කරන බවත් දැනුනි. මෙසේ හුස්ම රැල්ල පිරිමදිමින් බලමින් සිටියෙමි. බෙල්ල පිටිපස වේදනාවක් දැනින. එයද එයද සමග හුස්ම දෙස බලා සිටියෙමි. ටික වේලාවකින් වේදනාව අමතක වී තිබිනි. පැය භාගයක් පමණ සිට වරහන් ඇතුලේ පිහියෙන් සිහියෙන් භාවනාව නැවැත්වූ පසු වේදනාව නොතිබින. පසු කාලය සිත තැන්පත්ව තිබුණා යයි සිතමි. මේ ගැන ඔබතුමාගේ අදහස කරුණාකර කියන්න. ඔබ වහන්සේට නිරෝගී බව දීර්ඝායුෂ හා උතුම් නිවන් සුව පතමි. ඔය වේදනාව තිබුණත් ප්‍රශ්න ඇති කරගන්නවා. වේදනාවක් නැතුණත් ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ තමයි අපේ හිතේ ඇති. ඇයි මට වේදනාවක් නැත්තේ කියලා දැන් මගෙන් අහන්න. උඹට දෙයක් දමලා යන්න නම් ඉන්දී වේදනාව වෙනවා. තියෙනකොට ගෙන අයියෝ හොම්බට යන්නේ අනික කොම්බට යන්න නම් හොඳයි කියලා. ඒ නිසා අපේ හිත වේදනාවක් තිබුණත් ප්‍රශ්න නැතත් ප්‍රශ්න. ඒ නිසා මේ කඩප්පුලි නොකමනා හිත දිහා හොඳට බලන දිගට භාවනා කරගෙන යන්න. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්නේ පමණයි. අමාරුද? නෑ. ඒ හදිස්සියෙන් හදිස්සියෙන් කියපු නිසා මම හිතුවා හදිස්සි වෙලා අමාරු වෙලාද කියලා. මේ කෙසේ නමුත් හොඳයි එළියට තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ හොඳයි. කලාතුරකින් එකක් විතරයි මේ අදාළ නැති දේවල් ලියලා තිබුණේ. ඉතින් අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් අරගෙන තියෙනවා ප්‍රශ්න සඳහා. අපි මෙතනින් අපේ සතිವಾರය સમાપ્ત කරනවා. අපි නැවත තුනට රැස් වෙනවා. පරියංක භාවනාවට ප්‍රශ්න ඉදිරිපත් කරපු අයටයි කියපු අයට ඔක්කොට පිසිදෙනවා. දරුවන් සරණයි.